සාබද්ධා සද්ධා සම්පන්න වාසනාවන්තයන් පිරිසිදු ථේරවාදී බුද්ධාම මෙරට රටට ආවේ සිංහල භාෂාවෙන්. පසුව pāli භාෂාවට නගා සිංහල ථේරවාදී බෞද්ධ පොත් සියල්ල පුලිසා දමන ලදී. මේ බුද්ධ ഘോഷ පරිවර්තනයේ ප්‍රතිඵලයයි. එතෙන් පටන් මෙරට පැවතුණේ ථේරවාදී බුදුදහම නොව එසේ ලෝට අභිනව තිබූ තේරවාදී බුදුදහම වසර දහස් ගණනකට පසු නැවත ලොවට අසන්නට ලැබුණ පළමුව අවස්ථාවක් අවසාන අවස්ථාවක් උදා වූයේ අපගේ ගුරු දේවන් වහන්සේ වූද ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූද නිතිඳුතු බුදු කෙනෙක් බඳුන්ද අතිපූජ්‍ය කෝට්ටේසි දේවානන්ද ලුකහාමුදුරන් වහන්සේ වූ පතේ බුදුරජාණන් වහන්සේ නමක් නේ උන්වහන්සේ විසින්ම නැවතමත් කරගත් මේ ලෝතර බුදුහඬ ඇසීමේ වාසනාව හා භාග්‍ය දිනවත් ඔබට උදා වේද. දැන් දින වැඩ කරමින් හෝ කුතුහල වාඩි වී සිටින් හෝ අපායගාමී වන ඇසීම මහා විපතට බුදු නොවීමට නම් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ලෝතුරා බුදුවදනක් ඇසීමේ ක්‍රමය පුරුව පුරුද්ද ඔබේ සිතේ ගති මස් නහර ඇට ඇට නිදුරු වල පවා තැන්පත් වන අයුරින් ශාන්තව බිම වැතිර දුහුස් පුදුන්දී සාධුකාරයෙන් මේ බුදු වදන් අසන්න. මේ අයුරින් නිර්වාණ ගාමීව වන ඇතින්නේ Taman තුල පුරුෂ භාව රූපයන්ම වර්ධනය කර ගැනීමෙන් මහා පුරුෂත්වය වූ බුද්ධත්වයම සාක්ෂාත් කරගන්නවා සාදු සාදු සාදු